Sadu sadu alamun dari Sadu alamun ditambah ආනිසංසක් අද ප්‍රශ්න වලට කලින් ප්‍රශ්න පහක් තියෙනවා vaaravaisika palamahattomuus nähtäviä. Vaaralaamalla vastaaviivuina pääs päätänneet salukat, hittaka näkymisitrilläkä ilman vedeni. Ilmasitrillä ossa näkyisitä samaavat vie. Lisälukä tavat sitrillä kiipeättä, että näkyrä ilaiva valaa sateeni. Tasoa sitrillä kiipeättä, හිස් අවකාශයේ දෙස ආයේ බලා සිටියෙමි. දවස පය දෙකක් පමණ වී ඇත. මංගල මාතල දකුඩේ ඇතෝ පාවා වේවාසික වේවාස කල්ලද කල නාවතේ පලා ගොස් ඇත. ඒ කාලයේම මා සිටියේ ගතේ සිටින් ප්‍රබෝධයකින්. නමුත් මාතල මේ කාලය පමණ අද්දට සැකයක් විය. මම එන්නට පාරම කුමාරයෙක්. සමහර වෙලාවට ඒ දුක හා තරහ දැක්කම දේශ සිතෙහිද දැකලා නැතිවෙන්නේ. බෝධය දේශය බෝධය කතා වේලට බෝධ වැඩිලායි මේ කරන්නේ ඒ අකුසල වැඩි රස්තලේ කිරීමක් නේද. ඒ තත්ත්වය තමයි ඒ වෙනකොට අනුබලනය කරවත්තේ කුමක්ද? BSK DPI DPDA NS Kelly Wilayah DPWSA kebetulan terbiasa lebih boleh Pasarannya sarannya membawa itu membawa dunia dengan suara pewa. ඇතරම් දැන් අපි මේ සමාජයක් පුරකට පහදු කරන්නත් ඕනේ මෙන්න ඒක තමයි දැන් මේ කරන්නේ මේ කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද ආ හොඳයි දැන් කරන. ඒ කියන්නේ මේ අවදානම් ඉන්නවා තරමා නේද? කියන්නේ මෙතෙන්ද අවදානම් ඉන්නවා. මොකක්ද කරන්නේ? මොකක්වත් කරන්නේ අවදානම් ඉන්නවා. එතන දැන් හැබැයි ඒක කාර්යය තයක් වගේ දෙකක් ඉන්නන්න එපා. ඒ කියන්නේ දැන් ඉවතාවම තමයි දැන් තංගාලා අතට ගන්න පුළුවන්. මේ ඒක තමයි නවත් පුළුවන්. ඒ නිසා මම ඒ කියන්නේ ඔතන හිතපු ප්‍රමාණය ඒ කියන්නේ කෙලස් අර කිව්වා වගේ එහෙම යමක් නැහැ. නමුත් ඔතන අපි හොඳට තහවුරු කරගන්න ඕනේ. තහවුරු කරගන්න නැතුව වෙන කරන්න බෑ. දැන් අපේ විපස්සනා වලට යනකොට මේ තනගන්නවා අපිට නිකන් ක්ෂාමනාවක් වශයෙන්. මෙතන කෙලස් නැති නැත්නම් කෙලස් ඉතාරස් තලප සංස්කාරයන් සෑහෙන දුරට සමනය වෙච්ච අරමුණකින් තොර තැනක් තමයි මම දෙන්නේ. ඒකේ අගයක් අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි අගේ තේරුම් ගන්න අපේ ඒත් එක්කම නතර වෙනවා. ඒකට අනුලා ඒකම ගලලා ඉන්නේ. තේරුම් ගන්න ඕනේ ඒක භාවිතා කරනවා අපේ එන සිතේ එන්න තමයි කෙලස් ටික අපසර ගන්න. දැන් අපිට තම සතුරත් එක්ක සටන් කරන්න අපේ රැකගෙන සතුරාට පහරවන්න අපිට ආරක්ෂිත ආරක්ෂිත ස්ථානයක් ඕනේ. අන්න ඒක තමයි මේක ප්‍රජාතන්ත්‍ර ආරක්ෂිත ස්ථානය වශයෙන්. එච්චරයි. මේකත් ආවන්න නෙමෙයි මේ හම්බුනා තියෙන්නේ. මේක නිකන් ආරක්ෂිත ස්ථානයක් තමයි. මොනවා ආරක්ෂිත ස්ථානයේ තියෙන සෑම රසාව ඔන්න තරම මේ කැස් වලට මෙතන සංකල්පයක් මේ සංකල්ප සාපේක්ෂව එන සිතුවිල්ලක් පාසය මොනවායි මේ සිතුවිල්ල කඩලන ආකාරය තියෙනවා මේක හොයගන්න වශයෙන්ම ඕනෙම කියලා තියෙනවා ඉතින් මේකේ මාකරේ ගඳාරට පාවන විදිහත් මේ අන්නේ ඒ නිසා ඔච්චරම නේපා මේ මම කියන්නේ අපිට ආවදිකා කියලා අපිට තමයි අපිට ආවදිකා කියලා කියන්න ඉස්සරහට යනවා තමයි මම මෝරාන් එළදාගෙන යටපත් කරන්න නැතුව හිත අත්හැරලා හිත අත්හැරලා මොනවද ඔක්කොම සිතේ තියෙනවා මොකද දැකලා Adam di riga ora mi fa. Vabbè, vabbè. Kalabosa Buonasera, Parisparadi, Anna Padasati Samadhi, Sarala Vaibastani, Sarala Vaibastani, Sarala Vaibastani, Sarala Vaibastani, Regula Balastana, Regula Kona, Regula Balaswani, Parapalabala, Vaibastani, Mengenai anak tangani itu, saudara anak tangani itu, terdekat dari kaki langsung datang anak tangani itu, ada yang namanya kambing. Menganalisis dagangan Indonesia, anak tangani di Indonesia, sita anak sebelah kambing itu pasti. Menganalisis tauranya, sita itu aman dengan kambing sambungnya, mereka kalah tangani kambing cancah, tapi biasa kambing tangani ini suka-suka. මානසික භාවනාවේ යෙදෙනද එය එය ලකුණා කරගෙන යාමට නොහැකිවේ. ඒ ක්ලාස හයක පමණ සිට නොකඩවා භාවනාව කරගෙන යමි. ඒ උපයන්සේලාගේ උපදෙස් මතය. සක්මණේදී පහන්ත වාඩි වෙමි. මට රැඳී ප්‍රකටවන පොන්දේම හැකිනේම ගැන සතරක් බලා සිටිමි. ඒ නිදීය ඒ සමගම එකවිටම නූරන් ආදාවක් ලැබෙනි. මාස පාසක මට නූරාවක් කියලායි. හොඳ සතේ බලා සිටින විට ඒ විදමතක් බාලදා වැටහුණි. ඉන්පසු තාත පරිපමාවක් දැනේ. අනුරේ දෙයක් මෙන් එදෙස බලා සිටිමි. yang di berbeda orang yang kata boleh pasti kita boleh kita pun menipu dan lewa merai lewa lewa dan ini dan ini lagi si perlu berasa ya dulu ya ini akan kita hisap berbeda mempunyai daurah calonnya kalau apa yang ada dan ini kalau apa yang kalau lewa pemula pemula itu, dan pemula pemula pemula pemula pemula pemula pemula pemula di pemula pemula pemula pemula pemula pemula pemula pemula pemula pemula pemula pemula pemula ඒවා කලත්තම පරයන්පා සිටේද දැන් එපා වන ගතියක් දැනේ. කලපරිමක් බැපරේ. බොහෝසේ පසුතැවී නැතිනේ. ඒ කොපමණ සිටුවද සිත හදාගත නොහැක. මේවා බාරණයේ අඩපාඩු ඒවා හොඳින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. උපවාසය කරන්නේ උතුම් වූ වෙනකාලයක. බාලයේ ස්වාමීන් වහන්සේට විපත් නිරෝධයේ ස්වර දීර්ඝායු ලැබේවා. නැත්නම් දීර්ඝායු සම්මාවා ආවර්තනේවා. හොඳයි හොඳයි. කාගෙද දන්නේ? මැනේජර් හොඳයි. පොඩ්ඩක් මේ හොඳයි දරුවන් සන්නයි. එතකොට ගන්නට ඒක උදව් ගන්නවා. උදව් ගන්නට පස්සේ කලාවිතර තමයි බාරගෙන තෝරලා ඒකට අවධානය යොමු කරනවා. එහෙමයි. හරි. ඒකට අවධානය යොමු කරනම ඒවා වැටෙන්නේ කොහොමද? ඒක අර කම්පන චංචල වගේ නිකන් ගැස්සීම් ඇති වෙනවා. මේ මට මෙහි එන්නේ ඉස්සෙල්ලා පසුගිය දවස්වල ස්වාමීන් වහන්සේ මේ තණ්හා පිළිම කරගෙන ගිහිල්ලා එක්තරා නොදන්න මොහොතකට වැටෙනවා එතන ගොඩක් වෙලා ඉන්න පුළුවන්කම තිබුණා. ඒකත් ස්වාමිනාසනට කියද්දී ඒක තමයි දිනු කරවන්න කිව්වා. බය අවස්ථාවේදී මේ මම දැක්කේ බබා හිතේ මේ ගොඩ විසිරුණා. සිතිවිලි බොහෝ වැඩිලා තිබුණ එක අන්තම් වැඩිමා වගේ තේරුණා. ඔව් ඒක ඒ වලනා වගේ තේරුණා මම හිතන්නේ සක්මනේ වලදී සිතිවිලි අඩුවලා තිබුණා. ඊට පස්සේ පරයන්කේ වලනා පරයන්කේ ටිකක් බරට වලනාට සිතිවිලි අඩුවලා ඒක බන්නලට වලනා සිතිවිලි අඩුවලා. ඒක ඒක තමයි ලක්ෂණය. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපේ හිත අරමුණක් ඉස්සර නොකරන විදිහට මේ යනකොට ඊළඟට මේ හිත බලනවා නම් ඉන්න තරක් නැතුව ඊළඟට යනවා අර ආසාවස කොට සෑහෙන ප්‍රදේශයක් හරන්නේ නිකන් මේක මහා බලක් රොත්තක් වගේ මේ බලන්න ඒතරට අපිට වැටෙනවා මේ මහා මේ ආයි ඔක්කොම බලනවා හිත සම්පූර්ණ විසිරෙනවා කියන එක ඒක නිකන් ගැස්සිලා වගේ. එහෙම ආයෙත් ඉතින් එහෙම ගිලා ආයෙත් කොහොම වෙනවා. හරි. දැන් ඒක කියන්නේ එහෙම නෑ පච්චාවේ ඉන්නවා කියලා මේ පොඩි කෙනේ ආයි. ඊට පස්සේ අබ ඊයේ දිකේන්න අර පිටේ යන වාඩි වෙනකොට වුණාක ලොකු වේදනාවක් දැනුන ඒ වේදනාව අර මම මුල් අවදීදී යන්තුණු වේදනාව වගේ. ඔව්. තද වේදනාවක් ඉන්න ඒක ඒක හිතනවා නිරීක්ෂණය කරන්න ඕනද? එහෙමයි. එහෙනම් කකුල දිහා වෙන්නම හිතනවා. ඒ තමයි දැන් ආවනාවද කියන්නේ අපේ අර ඉස්සරවම මම දරවන්න කවා මම මේක කළා මම මම පුළුවන් තියෙන්නේ. අර දැන් මේ තමයි වටනාට මාගේ වලක් වලක් තියෙනවා. ගොඩක් කරන්නේ කරලා නේ. ඒක නෑ. දැන් අප දැන් මම මම ඒක සාමාජික විදියට දැන් මම Bukan mana ada pasti, bukan bukan enggak, belum ada Ini mau orang Indonesia mau di Indonesia mau bawa. Bukan تقدر من ماما ماما kakul dia mai yang ini? Oh, ini, mana ini. Orang sekarang mana bukan? Cara mana tu pak? Mama yang lebih. Ini banyak kan? Dan orang mana Waktu itu, ini, kan? itu orang ini, Mana orang ini kan ini itu අපේ පරීක්ෂා නොකරනවා අපිට මේක ගන්න වෙනක් තියනවාද කියලා. ඒක හරි පාවින්නස මේ පසුතැවීම නැති වෙන්නේ මේ ඒක අපේක්ෂා කරනවානේ. දැන් දැන් කියනකොට අපේක්ෂා කරනවා මට තාම මෙතන යන්න බරා මෙතන යන්න බරා ඒකට බස් ගන්න නෑ. මම අර මේ ආරාමදී බලාපොරොත්තු වෙන අර නොතේරෙන ස්ථානයේ බලාපොරොත්තු නැහැ. ඒ නිසා ඒ රාමාවත කියන්නේ අපි බලාපොරොත්තු කියන මට්ටමට බලනවා. එහෙනම් මේකට කියනවා අපි හිත දැන් අලතන අපනිත කියන තත්ත්වය අපනිත කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැති. කිසිම අපේක්ෂාවක් නැති. කිසිම ප්‍රාර්ථනාවක් නැති. කිසිම ආශාවක් නැති. අපනිතයකට යනවා නම් හිතන්නේ ಜ್ಞಾನಿಗಳ ಬರೀ ಮಾತಾತ್ಮ ಅವನ್ನೇ ಮತ್ತೆ ಜ್ಞಾನ ಅವನಿದ್ನೆ ಮಾರ್ಗ ಅವನಿದ್ನೆ ಆರಾಧನೆ ಅವನಿದ್ನೆ සමාදානය ආනාපාන සති භාවනාවේදී සිත සමාධිමත් වන විට ඒ පිටතට වෙත් සිත දෙස යොමුන යථා බලා සිටියා. දෙවි බොහෝ ප්‍රඥාන්ක භාවනාවේදී ශරීරයේ සෝන් චලන දැනි. විශේෂයෙන් පෝවාල මැද ඇස් මැද ඇස් එදිනෙක පොත යන පෝවාල සෝන් චලන දැනි. පළ අවස්ථාවට මම සාම ඇතේ නැතේ යන අයව බරවන පුදුදේශයේ දේශේ අවවාදක ආකාරයට බලා සිටිනේ. සමහර අවස්ථාවලදී සිතට සිත විදෙත ඉතාම සරල ආකාරයෙන් පමණවන ආකාරයට දෙතුෙමි. ඔබට අවසාසයෙන් පසු මම පහයක බාහිරයකට සිත නොදන්නා ස්ථානයකට ගිය බව ඇතිනේ. රහසිනාක ආකාරයට දැනුනි. නමුත් මම නින්දේ නොසිටි බව ඉතාම හොඳින් දැනුනි. ප්‍රපත්තා දැන් දරෝපරට නගලගනි. ධර්මාව දරුව දෙස උපදේශයට නැවත උපදෙස් පතමි. උපදේශයට ප්‍රවේශ. කාදම කියලා කියලා කොහොමද? හොඳයි. මේ අර ගිය සමාදන් වෙලා මේ මම කියන ටිකක් අර සමත පැත්තට වල සමාදයක කතාවක් කියන්නේ නේද? හොඳයි. ඒකෙන් මම ඕනනම් දෙලකම පාන්නේ. ඒකව ඒකව අපරා මේ මම පොලේ කතාවක මම නිකන් තෝරගන්නට. ඔව් නේද? නේද පාවෙන්නේ. ඔව් ඒක තමයි බා. බාර බාර කරන්න. මොකද කරන්නේ? අරකේ අර සමාදය මම කොච්චරලා ඉඳලා බලන්නේ. Terus orang-orang tidak tidak tahu, tidak tidak tidak tidak tidak bimbingannya apa? Dikasih kecuali. Ya Allah, කඳ බලන්න කියන ස්වාමීන් වහන්සේ නිකන් මම දකුණ කියලා විතරක් සරලව තමයි සරලව බලන්න පුළුවන් ඒ කියන්නේ නෑ ලොකු විස්තරයක් නෑ ඔව් ඉස්සර ඉස්සර බලන්න ඒක නම් ආව බාහිර වරන්නේ නැත ඒකට වරන්න දෙන්න ඔය දෙකම ප්‍රශ්නයක් නෑ හොඳයි හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මේ භාවනාවට ලැබෙන ප්‍රාප්තමනේ සක්මන කරමි. දපෝ පෝබ උසහනයට ගණාවනට සයහන පැත්තක් බැහැ අතර දපෝ පෝබ පොළොවට සදානයට මොන කලාල බර කායට දැනුවත් එතරම් පොබට ලැබෙනයි. වේලාවට වෙනසට සමුවෙන විට පොළොව රැඳෙන විට පොළොව පෙරාමයේ දැකෙහි සීතල වැටෙන්නේ මත්තු පැත්තේ පැයට දැනේ. වම් පාදයේද මිනිසෙල්ල ඇතිනි. යාරයට පස්සරේ වයි සක්වල් ධාරණයව කරගෙන සිතේ දවල් අඩුව ඇත. පවයන්ක බාරදාව. අයිනපේ සති. භාවනාව. වලවලට ස්වරණය සතලක් දර. හා පිටපර එක්වලින් දැනෙන අතර ආස්වාස ප්‍රස්වාස එක සහිතත්වයට පත්වීමට පටන් ගන්නේ. ಉಸ್ಮಿರಾನ ಸಿಲಂದೆ ಕಣ ಮೊದಲನೇ ತಾತ್ಪರ್ಯವು ಸಮೂಹದ ಘಟಕಕ್ಕೆ ಆಶ್ವಾಸ ಪ್ರಶ್ವಾಸ ಹಂಬಲ ಗಮನಕ ಪದ ಜಾಯಿತೆ है ದೊರೆಸ್ವಾಮಿ ವಯಂಸ ಈ ಸಾಹಸ ಮರಣ ಸ್ಥಾನಕ ಮಾಪಾಸ ವೇದ್ದೆ ಅದಕ್ಕೆ ಸೀತಾರಕ್ಕ ಸರೋರ ಅವರನ್ನು ಪತನ ಹಾಕ್ತೇನೆ ಈತ ಕಣ ಶರೀರ ಚಾಂಚಲ ಗತಿ ಹಿಸ ಬರ ಗತಿಯದ ಬೆಳೆ ನೀವು ಅದ್ಭುತ ಮತ್ತು ನೀತಿ ಪರ ಆತ್ಮದ ಪ್ರಯೇ දේශපත්ලා පරිහානිකව ලැබෙන. අද උදේ ප්‍රේම බෝධියට කර්මස්ථානයේ පරිගණක අතර හුස්මරාය සිරුදේ කයාතරම වෙනස්කම් වලනේ ඒවනම් වාසිත දයා බලයි සම්මා සම්මාන උපකරණක කර්මස්ථානය සාය මනසකේ යුතු වරමේ නමේ කරමේ සතුට සිතේ සිටියනේ ඒ තත්ත්වය පවත්වන සිටිමි. ඔබ වහන්සේට පෙරදරත් වූ ඒවස්චාර පෙරතලපීවා. මුකුත් දවසක් කාලම ආශලා කරලා තියෙන වැඩේ. ඉතින් මම අර කමෙන්ට් ලබා දුන්නුකුත් තියෙනවා. වෙනසක් නැතව දින කරගෙන යන්න ඕනම අර කාටමාන්න නම් ඉක්මන වුණේ පොඩ්ඩක් ආනාපානන්න සම්බන්ධව බලන්න. කියන්නේ හොඳට තමන්ට බොහොම කෙනෙකුට බලන්න ආනාපානයේ සංගමන පිටුම හරිතස් පාක් කරනවා ඒකම මේ පිළිකෙන්න පරම්පරේ යාදවල පරම්පරේ පරම්පරේ යාදී පොඩක් Thank you. apabila diberi bahasanya pada sana amin masuk dari awal diri diberi rezeki Baca pula nama Tapi luka sabta Tapi baca sama patra di Ini pasu ala pahala satu Hada di itu Sehingga laki Sita sayang Mereka Udah isi ini Bila tenang Ala pahala Sita di bisa berwa Sita ini Ala pahala Ini pasu Sita Dibawa oleh dari mana? untuk masuk ke arah desa Badua. Paradapiki pahala kutisi Devanama Padana. ದೇಶ ಒಂದು ನಿರೀಕ್ಷಣೆಯಲ್ಲ ಕ್ರಮ ದೇವನಾಮ ಅಡ್ಡವಾಗಿಲ್ಲ itu ಸಿತ ಆಕಾರಟನ ಉಪದೇಯತೆ ನೀನಾಮಾಪತನೆ ಬರುಸಾಪರ ಅವರಟ ಅಡ್ಡವಿದ್ಯ Terima kasih pendarikan. Ini kami sedikit ගරුතර ස්වාමීන් වහන්සේ මේ සිදුවීම වලපත් ඇත. මට අනුකම්පාවෙන් පලබන දෙන්න. ඔබ වහන්සේ පලෝ බාරවල බොහෝ ස්වාමීන් මොකද ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මෙතන අවබෝධය වෙන්න පුළුවන්ද මේ කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ආ පුළුවන්. ඒ කියන්නේ මේක ගැටලුවක් නෑ මේ දැන් අර දැකපු දේ ඇත්තටම නිකන් අර වගේ තේරෙනවද? එහෙම නෙමෙයි. තමයි නෑ ඊට පස්සේ එතන ඒකට ගිහින් හිටියා. ඒ වේදනාව බලනකොට මේ නැවතත් මට පාදයේම වේදනාව ආවා. ආයෙත් අර පෙරසේම ආවා. ඒක ප්‍රශ්න නෑ. ඒ කියන්නේ මේ කාය කොඩේ වල තියෙන ගැටලුවක් වුණේ. අර අර සමාධියවත් ඒ කියන්නේ කොච්චර වෙලා ඉන්නවද මේක නැද්ද? ඒක කොච්චර වෙලා ඉන්නවද? පැයක් විතර නැහැ භාගයක් විතර වගේ. හා හා. ඒකට මේ අද තමයි ඒ උදේ පාන්දර තමයි ඒ සිද්ධිය සිදු වුනේ. සාපත් නැහැ. ඒක සාරායිද? නෑ නෑ. හා හා. ඒක ඕක කරන්න. ඒක ඒක ඒක මේ අ කියන්නේ ප්‍රශ්නයක් නෑ මේ ඒකෙන් දැකසන්න තමන් ඒකේ තමන් බා පවරන්නේ තොන්නේ කරනවා නම් ඒකෙන් බලන්න කරන් තමයි බලන්න බලන්න කරා ඒ කියන්නේ මම කරනවා නම් මම සපද ඒක ඒක කරනවාක් නෝනා කරා මේක මේක පවත්තන පවත්තන පවත්තන නැත්නම් දාතු සමානවන්න හිතවන හිත පවත්තන රාජකම සාමවන්න ඒ වගේම අරකේ හිමාත් යනවා තේරෙනවා ඒක තමයි හොඳයි හොඳයි මේ අර මට අර සිතුවිලි හටස් ගාලා නැතුව කියන්නේ ඒක නේද ගොඩාක්ම ආවා නමුත් අර එන අඹර ගන්න බැරි තරමට සිතුවිල්ල ගියා හොඳයි හොඳයි ඒක තමයි හොඳයි හොඳයි හොඳයි තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පෙරදා යතනා සිටමින් භාවනා ආසනයේ නැත ඉරපන දෝෂී සිටෝ එළවලා දෙස අවබෝධය උපබලා සිටින විට ඉපාරක් වලින් සිත සතෝ උපබලා බවයි. අද උපදේශිත ලලා කර්මස් වේලෝ ලෝ කිරීමට අවශ්‍ය නොවේ. ලෝ ආයතනයේදී. ඔබ පසු කව වේදනා Situasi itu ditolak, gat situ ada Ini tadi stand dalam negeri itu naik, ada nama galbaran ini. Ini kasus itu dia sedang masuk ke menit itu, situ di adanya nenek galbaran ini. Situ di itu situ lagi naiknya di nenek galbaran Ini kasus itu dia sedang masuk ke menit itu, yang அடுத்தவங்க பார்த்தவங்க வந்து சமூக மாற்றத்தை சத்தம் வந்து yang பூரா சத்தத்தை ya, ya. satu itu அவஸ்தையை நம்ம kusinagbiribirani sa may pagbawa ito sa mga pulay araboy sa pulay si pwede ka na ilala si pwede si bala sa tini kaya pwede na ilala ito na ito kaya ikik stana na baby na bala na ito bisa kita mengikuti secara macam lalu yang lalu yang lalu gitu sampai misalnya lalu ya gitu macam situ ya seorang yang sama Allah mendamana kalau tidak ada karena yang lalu ya gitu. gitu. itu jadi pengerti pengenama pengenama dalam mereka adalah situ Allah yang itu patah bodi itu dengan suara itu Hmm. අර මේ එක පාටම දැන් ඕනකමට යන්න නැතුව මම ගිහිල්ලා තියෙනවා. හොඳට අර වරණාවක් දැම්මම වේදනාව හොඳට ප්‍රකට වුණාද? ඒ කියන්නේ එහෙම නැත්නම් පොඩ්ඩක් බලන්න පුළුවන්ද? ඔව්. සම්මාන සාද උදේ තමයි මේ මම මම දැන් එතන කියලා ඉඳගන්න ඉරියව්ව දෙස බලා ඉන්න කියලා හිතුවා. එතනකොට එකපාරටම සතිය පිටිනවා මේ කියන්නේ මේ ඒක වක්කර දෙයක් කියනවා මට ඒක චුට්ටක් මතක් කරගන්නවද ඔබ වහන්සේ කිව්වේ මේ වේදනාව සිත දිහා බලන්න කියලා බලන්න කියලා කිව්වේ ඒ කියන්නේ ඒක කමකට තලක් නම් කියන්නේ ඒකට යන්න කියලා කවුරු අන්නන්නේ නැහැ කියලා කිව්වද මොකද්ද කිව්වේ එහෙමනම් කිව්වේ නෑ මේ මම වෙනදරම මූලකමටහන් හරහා තමයි ගියේ. අර මේක කලින් මූලකමටහන් ගිහිලා මනසේ කන්නේ අමුතුතනකට ගියා වගේ නිකන් කය කඩන්න පුළුවන් නේද? අද තමයි අර මෙහෙම සතරවල මට එකපාරටම ඒක නිින්දෙන්ද කියලා හොයන්න බෑ. කඩාවට කාගේ දැනෙනවා. මම ඉස්සරහ දීපුවා මට නිින්ද ගිහින් තමයි මේ වර නිදා නිදා එකපාරට හිත ඉඳගෙන ඉන්නකොට අර නිදා නිදා වගේ එහෙම ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ එහෙම වතාවන වතාව කය නිකන් ගැස්සිලා කඩා වැටෙනවා වගේ දැනෙනවා. කොච්චර කාලයක් භාවනා කරනවද? භාවනා කරන සයන්ස මේ මේ හොඳටම භාවනා කරන්න වෙලා ජනවාරි මාසේ ඉඳන් ඊට ඉස්සර භාවනා කරනවා මේ පාන්දර හිම නැගිටලා. නමුත් අර මේ මේ මේකත් හාසපරාන්ත කරන්නේ කොතනද? අද දවසේ උදේ විතර නඩත්ද කියනවා. අද උදේ උදේ පාන්දරයි දවල්යි තමයි. ඔව්. බලන්නකෝ දුන්නේ. දවල්ත් ඒ විදිහට ඉඳගත්තාම මම දැන් මෙතන ඒනද ඉඳගෙන ඉන්න ඉරියව්ව බලනකොට එකපාරකට විනාඩි දෙක තුනක් ඇතුළතම මේ මොනවා නෝදන විදියටම සතිය පිහිටුවා. හුස්ම මට බලන්න ඕනේ මේ හරි සහැල්ලුනේ නේ කියන්නේ හුස්ම යටෙනවා තේරෙනවා මම ඉඳගෙන ඉන්නවා තේරෙනවා. ඒ නිසා හුස්ම කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මායිකෝ සරණස කියන්නේ බාහිරට කියන්නේ කව බලද්දී කවට අවධානය යොමු කරද්දී කව මොකක් බලන්නේ නැද්ද මේ මොනක්වත් ස්පර්ශයක් නැහැ ඒ ඒ ඒ පෙන් බලනකොට අර ඒ පෙන් වල තියෙන වේදනාව අඩු වෙලා ගියා. ඊට පස්සේ ඒක බලද්දී හොඳට කියන්නේ ඒවට සමීපව ලාමනානික ඒවත් බලන්න පුළුවන් නම් නැත්නම් පැත්තකින් නම් බලන්නේ. පැත්තකින් මොනවද බලන්න පුළුවන්. හා හා ඊට පස්සේ බලා වේගෙන මේ නැතුව ගියා බලන්න දෙයක් නෑ වාගේ කියලා මට හිතුණා ඊට පස්සේ තමයි මම හිතට හිතට ගියේ ඒක දිහා බලන්න ඕකේ සාමාන්‍ය අනිත් කටයුතු කරද්දී දැන් භාවනා කරද්දී කාලේ මවන්නකොට ආරම්භට වෙනම කටයුතු කරනකොට හිතේ තත්ත්ව මොකද මේ හිත සිතාරා යනවාද නැත්නම් ඔහේ ඉන්නවාද මොනවද තත්ත්ව හිතේ තියෙන්නේ සිතේදී අඩුම කියන්නත් නම් බෑ. ඔව්. එදා ජීවිතේ සිතුවිලි එනවා. ඔව්. කෑම ගන්නකොට මම කෑම ගන්න කරනවා. හොඳයි. මම සක්මන් කරන්නේ මොකද කරන්නේ? මම සක්මන රබවංශ කිවාගේ මම දකුණ කියනකොට පිට අවධානය එන්නේ නැතුව දැන් ඔව්. පැයකට ආගන්න වෙන්නේ සක්මන් කරන්න පුළුවන් හොඳට. ඔව්. එතකොට කියන්නේ බලන්න ඕනද? අවුරුදු ගන්න කොහෙටද? කකුල් කකුල් තේරෙකට නොවම කියලා හිතෙනවා ඒ ඊළඟට දකුණ තියෙනකොට දකුණ කියලා හොඳට යටිපත් වලටම හිත යනවා කියලා. මම දකුණ මම දකුණට හිත යනවාද? නෑ ඒක කකුල මේ අර ලං පැදුරහර වල්ලහර ස්පර්ශ වෙනකොටම වම කියලා මගේ හිත කියනවාද? කියනවා. හහ ඒකත් අතර කරන්න පුළුවන් නම් ඒ තරමට හොයයි නිකන් වලකට බාරද? කියන්නේ වම් කකුල වම් කකුල ගන්න අපිට පුළුවන් වදනවානේ. එහෙම තමයි බලවත් එක්ක බලනවාමක්. ඒ කියන්නේ ඒක පිටවත්තන්. එහෙමයි සයන්ස්. හිත බලයන් තරම් සරල කරගන්න. සරල කරගන්න මේක කරගන්න මේක කරගන්න දැන් මම බලනවා බලනකොට ඒක බලනවා. අපිට මම ප්ලෑන් එකේ යනවා නම් මේක සීතලම බලනවා. ඒ සීතලම දැන් උඩ පාත්තන්. ඒකට පාම තරම් සීතලම පාත්තන්. ඒකට ඒ ඒකේ මට හිත I'm lagi ya, memahari. Kami, hanya tangan-tangan kita pernah kebenaran, දෙවෙනි සැරේ ඇඟ කඩා වැටෙන්නේ ගැස්සිලා ඒක දැන් දැනෙන්නේ කඩා වැටෙනවා වගේ තමයි. ඔව් ඔකට අර කියන්නේ ගැස්සිලා කඩා තියෙන්නේ. ඔව් ඒ එනට මම බලනකොට පතරේ ඉන්නේ. හරි. බක් කරගන්න අවශ්‍ය නැහැ. ඔන්න බලන්න. හොඳයි. දරුවන් සන්න. අවසරයි පරිසෝමන් වහන්සේ. මේක පෙර ලොකු ස්වාමීන් වහන්සේ සබෝධාරාමයේ කියලා ධර්ම දේශනාවක් පසු ආනාපාන සති භාවනාව කරගෙන ගියමි. මේ ලක්ෂාණන් වහන්සේගේ ප්‍රමතයන් ධර්ම දේශනාව අනුව මෙලෙස ලැබෙන ලක්ෂණ සිත සිත ඒදෝයිත ප්‍රකටයේ පින්දේම සහ හැකිලීමයි. දරුවන පොරවන හැකිලීම කරද්දී ඉබේම නාසිකාගතයටද සිත යනවා. දැනට බිරි රටක් තමයි මේ පොරවන හැකිලීම කරන්නේ. ඒ තරත් සිත ඉබේම හිතාම ඒ පරණ සිතුවිලි අවස්ථාව වෙනතයි. අන්තර ස්වාමීන් වහන්සේ මට සුදුසු කෝපාරවලට ප්‍රිය ප්‍රභාවසේට මේකට උපදෙස් ලබාගෙනනේ දෙපාවලද ආයත සිටිමි. දවසේට ප්‍රාර්ථනා එලෙසම සිටුවාවා මම ප්‍රාර්ථනා කරමි. පරමංස. ම්ම් කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඔව්. මේ balance නැහැ. දැන් මේ මේ දෙකෙන් කොයි කර විදිහට වැටෙන්නේ කියලා කියන්න තේරෙනවද එහෙම මොකක්වත්? ආනපානසති. ආනපානසති ඒක නිකන් කප්පන කරනවා කියනවා නැත්නම් ඒක නෙවෙයි. ලොක්සාමිනාති කියලා දුන්න අපිට සුකෝතරාමෙත්. ඔව්. කියලා දුන්න ඇඩ්‍රස් එක කාද? ආනපානසති කා. ඊට පස්සේ මොකද ආවට පස්සේ පෙන්නන කියලා ආද? ඒක අර කතාවල මේක කළා. මේ මේක මේ මේ පිම්බීම හැකිලිම. ඔව් ඊට පස්සේ ඒකට පරිහාරක සාකච්ඡාවක් ඒ ධර්ම දේශනාවෙන් කිව්වනේ මේ ඉස්සල්ලාම කොහොමද දැනෙන දේ මා දීගන්ද කියලා. ඔව් එතකොට කෙනා ආපස්සට බලනවද? එතකොට තමයි පිම්බීම හැදෙන්නේ. ඒක ඊට පස්සේ ටිකක් එකවර වෙසේ ආපස්සට බලනවා. අකමැයි බලන්න මෙතන මොනවද කියලා බලන්න. ආනාපාන සතිය වඩන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. අන්න ඒකත් එක්ක යන්න. ගැටලුවක් නැහැ. මේ ඔබත් කියන ඔලුවක කොහොමද මොකක් ප්‍රශ්නයි? අර මේ ආනාපාන සතිය කරද්දී මේ ඒව ඉස්සරහට ආව කය නොදෙනී ගියා. ඉස්සර බරව. ඔව් ඉස්සර ඉස්සර බරගතිය. බරගතිය. ඔව් ඊළඟට මේ කාලෙද? ඒ ආසන නෑ මෙහෙදි කරන්නේ. හොඳයි. වෙනදේ සිහිනා කරන්න හුස්ම දැන් හුස්ම ගන්නකොට හොඳට බලනවා බලනවා ආශ්වාසය වෙනවා ප්‍රශ්වාසය කියලා බලනවා එහෙමයි දැනෙන ඊට පස්සේ මොකද මෙනෙහි කරාමක් කරනවද හුස්ම ගන්නවා ගන්නවා කියලා මෙනෙහි කරනවද ඔව් එහෙම කරා මුලදී දැන් දැන් දැන් නිකන් බලනවා බලනවා බලනවා හොඳයි දැන් සමහරවල් ආ මෙතන තමයි මම ආනාපානසතිය ඔස්සේ දැන් තමයි ආශ්වාසය වෙනවා මේ ප්‍රශ්වාසය කියලා බලනවා බලනවා තාප්ප ගන්න එතකොට ඕනනම් තව පාඩමක් මේකේ මොන කොටසක් පාවන්න බලන්න. කියන්නේ ආස්වාස මොන මොන තව අමන අරගෙන විස්තරේ. එහෙම කරලා පාවන්න බලන්න. එච්චර දැන් තමයි අපිට ඕන. හොඳයි හොඳයි. මේ පමණ තම ආනාශනේ තම ආනාපානසතිය බලන්න. ඒක පොඩ්ඩක් කරලා යනකොට මේ නැවතුනකොට ආය නාසිකාග්‍රේට ආයෙත් ඉක්මනට එනවා. ගෞරවය දක්වන්නේ ලැබුවේ. දොළයි සතෙක් දොළා දොළාසේ දැනේ. කකුල වේදනාවක් දැනේ. මේ සමාධි අවස්ථාවක් පිටය පහදා දරමයි කායයට එලා සිටිනේ. අපේ සේත මේ මායෙම නියසු. ඔය ඒ කියන්නේ මාෂල්ලා ඉතින් අත්‍යවශ්‍යම හිතේ තියෙන එකමාවක් එක්දා බලනවා. ඉතින් තාම වැඩි කරගෙන යනවා. මොකොත් සැක ඇති කරගන්න එපා. වැඩ හොඳට කරලා තියෙනවා. ඒකේ තියෙන පළවෙනි ලක්ෂණ තමයි මේ ඔයාලම වැඩි හිතන්නේ මම නා කරනවා. ඒ නිසා මේ අවධානය තියාගෙන මොන කමටම වැඩ තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ පරිවර්තන ධර්මයේ බලවත් ප්‍රබලම හැපෙනම ලබන අවස්ථාවේ කිසිවක් නඩන්නේ ඊපස මුහුණේ තැන්තැන් වල වෙනසක් ඇති වේ. කකුල වේදනාවක් ඇති වේ. එවිට මම කායාන පසනාව වේදනාන පසනාව ලැබෙනවා. ඒ අතර මට පැහැදිලිවමක් ඇති වේ. ඒ පැහැදිලිවම අනලා කියලා මා අසහත. ඒ පරබයි. මොකද ලොකු ස්මාර්ට් බසයි සාරා වෙති. ඒ ස්මාර්ට් පන ප්‍රශ්න අටේ පන පන්දාන අටදාන සංසම්බන්නේ අප චිත්තාන පස්සනාව ධර්මාන පස්සනාව ලැබෙනට කියලා බලන කායික ඉරියා සිතන උවවසයට බවසෝපත ආවට උගත් යන්නට බලට කාත් එක්ක ඉන්න විදුලි හුස්මක් කියන එක තමයි. ඒ බලන හුස්මක් කියන්නේ ඒකට තව ටිකක් තැනටත් එන්න. ඊළඟට මොකක්ද අර මේ ඒකත් තමයි ඒක ගැනත් හිතන්න එපා. ඔයාලා පොඩි පොඩි ලක්ෂණ තියෙන දෙක කරගන්න අර අර ඒ අවස්ථාවේ දෙකක් වඩා වැටෙනවා. හැබැයි ටික කාලයක් ඇද්දාම මම යනවා. එහෙනම් මම කරගෙන යන්නේ මම අචිත්තානුපසනාව බම්මානුපසනාව යන තම අවශ්‍ය නැහැ. මේක යන්න බෑ අපි මොන පැත්තකට මාරු කරන්නේ කියලා ඔක්කොම අහනවා. අන්න මම තේරෙනවා දෙකට වෙන්නේ. සක්මනත් නේද? සක්මනේදී මම දක්වන ආදී වශයෙන් භාවනාවේ යෙදෙනට ඒකට පැත්තක් ඇති. ඒක භාවනාවේ යෙදෙනට බොන උදව්වක් ලැබෙති. ඒක ප්‍රබලම ස්ථිරවත් වන්න. දැන් සක්මනේ යෙදෙන්නේ කොහොමද කියලා මේ කාගෙද මේ sakmanai menanyakan banyak banyak kali ini di bagaimana kemarin nih sakmanai banyak banyak kali ini kan hitam kira mama mama bakuna kira එතකොට ඒ මොකද කරන්නේ කොච්චර දුරට පස්සේද කතා හෙන වෙලාව ඔය පැයක් කතා කරලා පස්සේ විනාඩි rääkida tegelikult ei tea, see on väga tekkinud. tässä on ollut hyvä mieltä. Puhuu paljon. Ai hiljaa. Yang cuma ya, orang apa? Mereka orang kena orang hingga menjadi berapa bagaimana ini? kita kena kerana apa kita tahu, tapi kalau orang pernah kerana අර කෙලගෙනවා කෙනෙකුට අන්න මේක කිසිම කරන්නේ ඒක ආවතාවපත් මේ ගිල්ලත් ආවනාදීට ඒක ගැන ඉතින් තවන්නේ හොඳයි හොඳයි සර්පේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ මත සත්‍යම් වේලාව පාඩන වෙනවා මම මෙතන ඉන්නවා කියලා ස්වරයේ කිසි බලාගෙන ඉන්නේ විට කොහොමද කියලා මේ බසවලේ දිහා බලාගෙන ඉන්නකොට කෙසේ පදවතයක් වෙනවා. ඒ තිබේ සක්වල් පාවර පරිදෙනවා. යටපතේ පදවන දක්වා සීතල උඩට වෙනවා. යටපතේ තුන හිත පොළඹ වෙනාද අපලස් පාකට පමණ සක්වල් භාවනාව වේදෙනවා. අපසෝරණය වෙනස මම ආනාපාන සති භාවනාව බබල කෙනෙක්. ಹೌದು ಸೂರ್ಯನ ಸೂರ್ಯನ ಸಿದ್ಧಪವಿತ್ರನಾಗಿನ ದಿಗಕ್ಕೆ ಭಾವ ಬರ್ತಾನೆ ಅಪ್ಪ ಏನು ಹೇಳ್ತಾರೆ ಪದಾರ್ಥ ಪರಿಗಣ ಇವಾಗ ನವೀಕರಣ ಅಂತ ಹೇಳ್ತಾರೆ ಉಸ್ಮರಣ ಪ್ರಯತ್ನ ಪಪ್ಪನಿಂದ ಪದಾರ್ಥಗಳಿಂದ ಪರಿಗಣವ ಯಾರಿಗೆ ಅರ್ಥಾಗ್ತದೆ ಪಶು ವಯಸ್ಸಿನಿಂದ ಉಪಾಯ ಎಂಬ ಇಂಥ ಪಶು ಎಂಬುದು ಸುಮಾರು ඔසවනවා තබනවා ඒ විදිහට කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකට කියන්නේ. ඔව් ඉස්සර වෙලා කිව්වා. දැන් මෙහි ආවට පස්සේ කියන්නේ නැහැ. දැන් තබනකොට මේ පොළොවට අවධානය යොමු කරගෙන කකුල ඒ විදිහට තමයි යන්නේ ස්වාමීන් වහන්සේ. මුගක් වයන් කරන්නේ. නෑ ස්වාමීන් වහන්සේ. සවල්ලන්න කරන්නේ. හොඳයි. හරි එහෙනම් උත්තර ගැටලක් නෑ. මේ කියන්නේ මේ මොබිලා යනවා නම් එච්චර ගැටලක් නෑ ඒ විදිහට. ඔව්. ආනාපාන කියන්නේ ආනාපාන සතිය කරනවා කියන එක නෙවෙයි. ඒ ඒ කියන්නේ පරයන් කියනවා තමයි ළඟද? ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම නෑ ස්වාමීන් වහන්සේට පපුවේ වැද්ද ගුලියක් කියලා වෙනවා වගේ වෙනවා. ඒකත් මගහැරලා. ඒකත් මගහැරලා යනවා. ඊට පස්සේ මේ අන්තිම වෙනකොට ස්වාමීන් වහන්සේ ඒක නිකන් බොහෝ සියුම් වෙලා නිකන් දඩඩක් ගන්නවා එහෙනවා වගේ මට එහෙම තේරෙනවා. හරි. ගැටියක් කරන්න එපා. මම නෑ. තව තව දෙකට කරන්න. හොඳයි. ඒක වන්සර්. තනවාසන්න. පෙරේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රතිස්පර්ධ මාස සිපලෝයි කරන්නේ. පාරමිතා කොස් නෑබල් මෙතනලා නෝනිකා තමනලා හදදේශ ඇතයි. ඒ කිතුමාලා පරති. පරතෝ මෙතනයි. අරෝ මෙතනට සල්පාසෝයි. යනපිට කරලා අපිට පසෝ ಹದಗಾಯಿಸಲಿ ಏನಾಯ್ತದೆ ಅವರನ್ನು ಬರೋ ಅಡ್ಡಿ ವಿಶ್ವದಾರ ಎರಡು ಪರಸ್ಪರ ಟ್ಯಾಪ್ ಪನ್ನೀರು ಈತ ವಡಿವೇರಿಯಾದ ಸತ್ಯಕ್ಕೆ ವಿಷ ನಾಯವೇರ ಬಡಿಯನ್ನು ನಿರ್ವಹಿಸಲಾದ ಹಾಗೂ ಅಡಪಾದ ಪನ್ನಾಡಿಯಲ್ಲಿ ಇತಾ ಕರುಣಾಗಿ ಇಲ್ಲ ಸತ್ಯ ಇದನ್ನು ವಿಷಯಕ್ಕೆ ವಿನಯಿಸಲಾಗುತ್ತಿಲ್ಲ ನಿಶ್ಚಾದನ ನಿಶ್ಚಾದನ ಬಂದಾಗ ಅಲ್ಲ ಪ್ರಬಕ್ಕ පිටවට අරගෙන එනවා. ඒක වැඩේ තියෙන්නේ ඔබනේ බලනවා. හරි. සමහරවිට නිශ්චලව අරමුණක් බලකින් සතියෙන් සැලලාගෙන බලන්න. හොඳයි. එහෙනම් ඔයාලා කිසිම දෙයක් නැහැ. අරමුණු අරමුණු එන්න බෑ පිටා. එන්න බෑ පිටා. මේකේ තමයි බලන්න කරන විදිහ මම පාත් කරනකොට. ටිකක් බෙන්දරකට යන බව. ඔව්. ඒක තමයි බලන්න. ඒක නම් නෑ. ඒක නෑ. එතකොට ඒ කර්ම ගැහැරලා යනවා. හොඳයි. තරුවන් සන්න. තරුවන් සන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දෙපිට පරිදි වැඩ කටයුතු කරමින් සක්මන් සතරක් ප්‍රමාණය සියලු වැඩ කරන අතරේ බොස් වලින් ආදානය සිටීමද. ආසනෙන් පලෙන් Lain karena kalau pedimana satu tentang benar. Negara kalau besar kerapanya kita bawa berlaku. Padahal sesuatu yang aku bawa yang sudah എത്ര അലക്കാട്ടത്തിൽ സാധനങ്ങളെ കടന്ന് നമുക്കത് අනිත්කට කරන්න අපිට සාමාන්‍ය ඒකට තව ආරම්භ කරන්න ඕනේ නම් අපිට පොතක් පතක් බලද්දී ඒකට ආරම්භ කරනවා Oh, ඒ වේදනාවල වල කරදරයක් තිබුණේ පොඩි පොඩි ඒවා ඒ ඒවත් සැහැල්ලුයි ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් සිත ඇත්තට යොමු කරා පොඩි පොඩි වේදනාවල් වලට. එහෙම ඉඳගෙන තියෙද්දි මේ අර දැන් වෙලාව හරි සක්මනට කියලා නෑ හුඟක් වෙලා හිතේ ඇත්තට මේ දා පරයන්ක හිතේ පරිකමාරකටත් වැඩිය. ආහ. එහෙමනම් කමන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ වැඩේ වෙනවා සක්මනේත් වැඩේ වෙනවා. මොකද අවධානය සතියෙන් අපේ ඉරියව්වම විතරයි වෙන්නේ. මොකද දැන් ආනාපාන සතිය අවශ්‍ය කරන එකම හැදගෙන තියෙන්නේ. ඒක විසරා ගන්න නැතුව අපා සක්මනට ගිහිල්ලා සක්මනේදීත් වැඩේ කරගෙන යනවා නම් මූතන් අර ඉන්න ඉරියව්වම නිසා විතරයි වෙලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් විපස්සනා පැත්ත කියන්නේ එක අරමුණක තියාගෙන බලපත්තා වෙන්නේ. ඒ නිසා මේ ගැටලුවක් නැහැ. හොඳට තව ඉන්න තිබුණ දුකත් හිතන නැගිටිනවා. එහෙමත් ඔව් හිතන්නේ ඔව් ඒකේ නැත්තම් සමහරවිට මේ පස්සේ ඒකේ ආදි පස්සෙන් ගන්න පුළුවන් විදයට යනකොටත් හැබැයි ඔබට හිතන්නේ අරමුණට හොඳට පුළුවන් එතන අන්න තියෙන්නේ එතන තාටක් ඉන්න අර තමයි දැන් හැම තිස්සම වක්කලාවට අවතාරයක් දානම අරමුණත් එක්ක ඔබට මොනවද කියන්නේ සමහරවිට එහෙම එහෙම ඔබට මොනවද ආවත් පස්තාවක් පමණවත් සමතයක් ඉන්න. ආයෙ නැගිටින්නේ කියන්නේ මේ වෙලාව ගියා කියලා බෙල්ලක් ගන්නවා කියලා වැඩි කියන්නේ නැතුව එතන පොඩ්ඩක් තව පරීක්ෂණ කරන්න. හොඳයි. දරුවන් සන්නේ. ඔව්. ඊයේ මේ උදේ මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට අඩෝ අඩෝ ගියා. ඔව්. ඉන්න විනාඩි දෙකක් වෙන්නේ නැතුව පාළි තේරුණා. ඊට පස්සේ වැඩි දිගට යන්න බැරුණා දාන වේලාව ඉල්ලන්න හිතේ තිබුණා. යද්ද කරනකොට ඉස්මරෙල්ල අනුහයට ඒක ඒ වගේම නැතිවම කියන්නේ බොහොම හිමින් ඉස්මරෙල්ල පාත් වෙන තේරුණා. ඔව්. පස්සේ ඒක කරගෙන යනකොට මගේ බෙල්ල කඩියක් කනවා තේරුණා මේ අතත් කඩියක් කනවා. තේරුණා. ඔව්. මේ වයිනේට කරනවා වයිනෝගේ. ඔව්. ඇත්තම සුවක් කරනවා. හ්ම්. බලන්න හොඳයි. ඒක වැඩි පතුලට පිටයන් කරන කරන. ඔව්. ඒක පෙරේ අද අපලෝ හරියට දෙන්න ගන්නවා මේ ටිකක් කර මාස් පිටු එක්ක ගන්නවා. ඒක ඒක ඒක මොනවද බලන්න. හොඳයි. මොකක්ද කියන්නේ? ඒක කරන්න එපා. මේක හොඳ කරනවා. මේවා කියන ප්‍රශ්න කරන්න එපා. ඔබ තමයි සපෝට් කරනකොට ඒක එක ලෙවල් ප්‍රොඩක්ට් එකක් ගන්න. ඒවත් නෑ. හොඳට කරලා තියෙනවා. ඕක කරනවා. මොකක්වත් වෙනසක් කරන්න එපා. නෑ. තරවන් සන්නයි. තරවන් සන්නයි. ලිඛිත ප්‍රශ්නක් නැහැ. මොන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි අදට පන සාකච්ඡාව කරනවා. හෙට සමහර විට මේ සාකච්ඡාවත් පවත්වන වෙලාවට නම් විසක් කරන්නේ. මම පොඩ්ඩක් මේකෙන් පස්සේ පොඩ්ඩක් කතා කරමු. මේ මාත් අපේ පැකට් එක කරන කාලයක් ධර්ම සාකච්ඡා කරන තෝරා තියෙනවා. ඒ වගේම ඉතින් ධර්ම දේශනාවකට සම්බන්ධව දවස පුරා කටයුතු ශක්ති කරනවා. මේ මම දවස පුරා රැස් කරගත්තා උසාවි කුසල් Abraham peygamber Mesih'e tekrardan inanmakta, sahibi kentibirler peygamber inanmakta, yalbasa masakta tanışıklar, peygamber peygamber kuvvetler, esir olarak peygamber inanmakta ki sahibi kere partiler kırılır.